ජීවිතේ ගලාගෙන යන මාවත දැන් අනාගතය සම්බන්ධයෙන් අපිට කියන්න අමාරුයි. හැබැයි ආපු විදිහ දිහා බලලා කියන්න පුළුවන් ආ මෙහෙම මෙහෙමයි මේ මේ දේවල් සිද්ධ වුණේ කියලා. ඒ අතීතය හොඳට කියන්න පුළුවන්. අප කාට මතකයේ තියෙන විදිහට කොහොමද අද මෙතෙන්ට මේ ඉන්න විදිහට අප ආවේ පස්ුනේ කියන මොන වයසේ හිටියද? දැන් හෙට හෙට දවස වෙනකොට අද දවසක් කොහොමද ගත වුනේ කියලා අපිට කියන්න පුළුවන්. දැන් මේ විදිහට දවසින් දවස ජීවිතේ නැමැති ගංගාව ගලාගෙන යනවා. හෙට කොහාට ගලයිද කියලා අපිට කියන්න බෑ. හැබැයි ඊයේ කොහොමද ගැලුවේ කියලා කතා කරන්න පුළුවන්. දැන් මිත්‍රවරුනි මේ ජීවිතයක් මේ ওই විදිහට මේ දවසින් දවස ගෙවෙන්නට, පවතින්නට, ගලාගෙන යන්නට හේතු භූත වෙන සාධක පහ ගොඩක් තියෙනවා. රාශියක් තියෙනවා. දැන් අපි අපි හිතමු දැන් හුස්ම ඔක්සිජන් ඒක අත්‍යවශ්‍ය සාධකයක්. ඔය අපිට මොනවද තිබ්බත් ඔක්සිජන් නැති වුණොත් මේ වායු ගෝලයේ ඔක්කොම ඉවරයි. ඒ මොහොතේම අපි අපි ඔක්කොම බලාපොරොත්තු ඉවරයි. තව දුරටත් අප ගලාගෙන යන ගංගාවක් නෙමෙයි සින්දුණු ගංගාවක්. එතන ඒක ඊළඟට සූර්යය අත්‍යවශ්‍ය. අපි මේවා ගැන වැඩි හිතන්නේ දැන් ওই විදිහට මේ මහ පොළව එක එක සාධක අරගෙන බලන්න ගණන් කරන්නට බැරි තරම් සාධක ගණන් කරන්නට බැරි තරම් හේතු ප්‍රත්‍යයන් අවශ්‍යයි එක මොහොතක අපේ පැවැත්ම සඳහා එක මොහොතක එක මොහොතක ජීවිතයේ පැවැත්ම සඳහා දැන් මේ සාධක අතර සාධක කීපයක් ගැන දහම කතා කරන ඔක්කොම සාධක ගැන නෙමෙයි. ද ඔක්සිජන් ජීවත් වෙන්න ඕනේ ඇත්ත නමුත් බුදුදහම ඒ ගැන කතා කරන්නේ නැහැ. දැන් සූර්යයා ජීවත් වෙන්නට ඕනේ. හැබැයි ඒ ගැන කතා කරන්නේ නැහැ. බරපතල විදිහට මේ සාධක අධ්‍යාත්ම සාධක මහා ගොඩක් බුදුදහම විසින් නොසලකා හැරලා තියෙනවා. හේතුව ඒවා අපිට වෙනස් කරන්න බැහැ. ඒවා අපේ අතේ නෙමෙයි තියෙන්නේ. අපිට අත ගහන්න බැහැ. ඉතින් ඒව ගැන බුදුදහම කතා කරේ නැහැ. දැන් මේ බෞද්ධ ක්‍රමවේදයේ තුල භාවනාව තුල අපි අවධානය යොමු කරන්නේ අපි අවධානය යොමු කිරීමෙන් ප්‍රයෝජනයක් ලැබෙන දෙයකට විතරයි. නිකන් බුදු කුතුහලයට දැනුම මෙපමණයි කියලා ප්‍රමාණ කරන්න නෙමෙයි. ඉතින් අපිට වෙනස් කරන්න බැරි දේවල් ගැන හිතලා වැඩක් නැහැ. අවශ්‍ය වෙන්නේ වෙනස් කළ හැකි සාධක මොනවද කියලා අඳුරගන්න. අපිට ඕනනම් වෙනස් කරගන්න. අවශ්‍ය නම් අපේ ජීවිතය බලාගෙන යන ඒ ගංගාව හරවන්නට ඉතින් අපිට ඒ ඊට වෙනස් කළ හැකි හේතු මොනවද කියලා අපි අඳුරගත්තා. ඉතින් එතනදී කතා කරන හේතු වැඩි හරියක් තියෙන්නේ අපේ ළඟ. අභ්‍යන්තර හේතු. බාහිර හේතු නෙමෙයි. බාහිර හේතු බලපාන ඕනම දෙයකට. හැබැයි මේ බාහිර හේතු අපිට වෙනස් කරන්න, අතගහන්න, පාලනය කරන්න හදන්න බෑ. ඒ බැරි නිසා ඒවාට මොහන්සි වෙනවට වැඩිය හොඳයි. ඒවයි තියෙන විදිහට පිළි අරගෙන අභ්‍යන්තර හේතු අඳුනගන්න. අපේ හිත ඇතුලේ මොනවද තියෙන හේතු? අන්න ඒ හේතු අඳුනගෙන වෙනස් කරන්න උත්සාහ ගන්න එක. ඒතර අපි වෙනස් කරන්න උත්සාහ ගන්නවා. හැබැයි ඒ වෙනස් කරන්න උත්සාහ ගන්නේ බාහිර හේතු නෙමෙයි අභ්‍යන්තර හේතු. අපේ ළඟ තියෙන හේතු. දැන් මේ ජීවිතේ විකාශනය වෙනවා. දවසින් දවස හොඳට බලන්න දවසින් දවස අපි අලුත් අලුත් අත්දැකීම් ලබනවා කෑම කනවා අලුත් ඇඳුම් අඳිනවා අලුත් පුද්ගලයෝ මුණ ගැහෙනවා ගමන් බිමන් යනවා අලුතෙන් අලුතෙන් දහසකුත් එකක් දේවල් ඉදිරියදා කරනවා එතන මේ ජීවිතයේ මේ විදිහට දවසින් දවස් තල්ලු කරගෙන යන්නේ කවුද ජීවිතයට ඕනෙ හින්දාද නෑ කිසිම ගංගාවකට අවශ්‍ය නැහැ ගලාගෙන යන. ගංගාවකට කිසිම දොළපාරකට ඇලපහරකට ඕනකමක් නැහැ ගලාගෙන යන. ගුරුත්වාකර්ෂණය නිසායි ඔය හැම දිය පහරක්ම පහළට පහළට පහළට ගලාගෙන යනවා. ගුරුත්වාකර්ෂණය නැති වෙච්ච ගමන් ඔය හැම ගංගාවක්ම ඔය තියෙන විදිහටම නතර වෙයි. ඔය තියෙන විදිහටම නතර වෙයි. ආයේ ගලන එකක් නැහැ. හිතාගන්නත් බැහැ. දැන් අපි පුරුදු වෙලා තියෙන්නෙම ගලන ගංගාව ගැන. අපි හිතන මේ ගංගාවටයි වතුරටයි ඕනේ මේ ගලාගෙන යන්නේ නෑ. ගුරුත්වාකර්ෂණේ ඉන්න. ගුරුත්වාකර්ෂණේ එක මොහොතකට නතර වුණොත් ඒ මොහොතේ ඔය හැම දියැලක්ම ඔය තියෙන විදිහටම නතර වෙයි. තියෙන විදිහටම නතර වෙයි. තියෙන ස්වභාවයෙන්ම පහළට වැටෙන එකක් නෑ. වැටෙන්න ලෑස්ති වෙච්ච භාගයක් වැටෙන ඒ තත්ත්වයෙන්ම ඔය හැම දිය බිඳුවක්ම නතර වෙලා තියෙන්නේ. දැන් පේනවා මේ ගලාගෙන යෑමට පිටුපසින් හැඟවිලා තියෙනවා ඕනෑකම. ඒ ඕනෑකම හිඳයි ජීවිතයේ ඇදගෙන යන්නේ, තල්ලු කරගෙන යන්නේ. ඉතින් ඒක ඒ ඕනකම තියෙන්නේ වෙන කොහෙවත් නෙමෙයි අපේ හිතේ. ඒතර හිතේ ඇති වෙන මේ ඕනකම මොනවටද දැන් අපිට ඕනකම් එනවා ගමන් බිමයි යන. මිත්‍රත්වයන් පවත්වගෙන යන. දැන් බලන්න ඔය ඔය හැම එකක් පිටිපස්සෙම තියෙන ඕනකම. මට ඕනේ මට ඕනේ මට ඕනේ ඔය අපි කරන හැම දෙයක් එක්කම කියන එකක් තමයි මට ඕනේ මට ඕනේ කියන. ඒ ඕනකම තමයි ඔය කතා කරන්නේ. ඉතින් ඕනකම ඕනකම ඕනකම විසින්ම කතා කරලා කියන්නේ ඒක අපිට ආරෝප කරලා මේ පැත්තකින් අපිට ආරෝපණය කරලා කියනවා මට ඕනේ කියලා. ඒ කවුද මේ මම ඉතින් අපි හිතන මේ ගංගාවටයි ඕනේ ගලාගෙන යන්න. නෑ ගංගාවට නෙමෙයි මේ නොපෙනෙන ගුරුත්වාකර්ෂණය. ඒ ගුරුත්වාකර්ෂණයට ඕනකම හින්දා අර කොහේවත් තිබ්බ වතුර ටිකක් ඇදගෙන යනවා. ඇදගෙන ගිහිල්ලා මහා හෙල් වලින් පහළට දානවා. කළු ගල් වල හප්පනවා, සුණු විසුණු කරලා දානවා, දෙගොඩ කලාගෙන යනවා. යවුරු හොදගෙන යනවා. ඉතින් අපි බණින්නේ ගංගාවට. නෑ ගංගාවේ වැරද්දක් නෑ මේ තේන් නැති හැංගිලා තියෙන ගුරුත්වාකර්ෂණය. ඒ වගේ මේ ජීවිතේ ඔය මහ වේගෙන් අපි ඔක්කොම දුවන්නේ අර ඕනෑකම නිසා ඒ ඕනෑකම හැංගිලා තියෙන. ඉතින් ඒ ඕනෑකම හැංගිලා දෙමීට අපලවා කියවනවා මට ඕනේ මට ඕනේ යන්න ඕනේ මට යන්න ඕනේ මට කන්න ඕනේ මට නිදා ගන්න ඕනේ මට බලන්න ඕනේ අහන්න ඕනේ මට හිතන්න ඕනේ ඕනේ ඕනේ ඕනේ දැන් මේ ඕනකම හැම සිතිවිල්ලක් එක්කම එනවා වෙන එන්න විදිහක් නැහැ මේ ඕනකම මතුවෙන්නේ සිටිවිලිත් එක්ක. මොකද හිතේ තියෙන්නේ ඕනකම. වෙන ඕනකම මේ නියපොත්තකින් කෙස් ගහකින් එහෙම එන්න විදිහක් නැහැ. හිතේ හිතේම ඒක තමයි අපි හැම දෙයක්ම කරන්නේ හිතේ. හිතන දේවල් තමයි අපි කියන්නේ කරන්නේ. නොහිතන දෙයක් අපි කියලාත් නැහැ කරලත් නැහැ. අපි ජීවිතයේ කළ යම් තාස්සේ තියෙනවද? හොඳ හෝ නරක පින්කොල් පව් කුසල් හෝ අකුසල් කල්යාණ මිත්‍රවරුනි මේ හැම දෙයක්ම අපි කරේ සිතුරු නිසායි කාටද ඒ ක්‍රියාව කරපු කෙනාට සිතුරු නිසායි ඉතින් එහෙම නැතුව එක වචනයක්වත් කතා කරලා නැහැ. එක වචනයක්වත් අපි මුයින් පිට කරලා නැහැ. මේ අතක් පොරෝලවත් නැහැ නොහිතා. එතනින් පටන්ගෙන ජීවිතේ අපි කරා නම් යම්තා සංකීර්ණ ක්‍රියාවලිය අද දක්වා මේ මොහොත දක්වා ඒ හැම දෙයකටම වග කියන්නට ඕනේ අර සිටිවිලි මොන සිටිවිලිද අර ඕනෑකමින් යුක්ත සිටිවිලි ඒක තමයි කියන්නේ චේතනාව කියලා. දැන් ඕනෙකමට ධර්මයේ පාවිච්චි කරන වචනේ චේතනාව. චේතනාවකින් තමයි ක්‍රියාවක් කරන්නේ. චේතනාවක් නැතුව අප කිසිම දෙයක් කරන්නේ. ඒ අපි යොයි වේද වෙනවා කියලා හිතන ක්‍රියා තුල පිටුපසින් තියෙනවා චේතනාව. ඒක බොහොම පේන්නේ නැති මට්ටමේ චේතනා තියෙනවා. පේන මට්ටමේ චේතනා තියෙනවා. දැන් සමහර දේවල් අපිව දන්නවා මට මෙහෙම කරන්න හිතුණා මම කරනවා. සමහර ඒවා අපි හිතන්න කලින් දැන් අපි ගිය සතියේ කතා කරේ දැන් මදුරුවෙක් ඇඟේ වැහුවාම කෙනෙක් එකපාරට ඒ මදුරුවට ගහන්න ඒ පොතක් පත්තරයක් බලබල ඉන්නවා ඉතින් තමන්ම දන්නේ නැහැ. දැන් කී පාරක් ඇහුවද කියලා. දැනෙන වේදනාව දැනෙනවත් එක්කම අපි ගන්නවා. දැන් බලන්න වේදනා දැනෙන හැම වෙලෙම අපි ඒ වේදනා දැනෙන තැනට ගහන්නේ කොහරයකට වේදනාවක් දැනනොත් එතෙන්ට අපි ගහන්නේ එතකොට එතන තියෙනවා මානසික ක්‍රියාවලිය වේදනාව නිසාම නෙමෙයි වේදනාවක් දැනෙනවත් එක්කම අඳුනා ගන්නවා මේක මොන වේදනාවක්ද මේක මధుරයි ඒක අඳුනා ගන්නවා එතකොට ඒක මානසිකයි භෞතිකයි නේ ඒක මානසිකයි එතන හිතනවා ශනිකව වෙන්නේ. බොහොම ශනිකව මනසට වේගය අපි දන්න වේග ඔක්කොටම වැඩිය මනස ප්‍රවේගකාරී. එටි අඳුර ගන්න මේ මතුරුවේ. ඒතර මතුරුවෙක් නම් මොකද කරන්නේ? අන්න දන්න එකම දේ ගහන එක. එතකොට ගැහුවොත් මතුරුව මැරෙනවා. මැරුණොත් ආයෙමයි මතුරුව කන්නේ නැහැ. ඒතර ආයෙ මේ මතුරුව නොකෑවොත් නැවත මේ වේදනාව මට ඇති වෙන්නේ නැහැ. නැවත මේ වේදනාව ඇති නොකර ගැනීමේ ඕනෑකම විසින් තමයි මේ මතුරුවා කියලා හිතලා ගන්න. ඒ ටික බොහොම මේ හිතාමතා කරන දේවල් ටිකක් හැබැයි අපිට පේන්නේ අපි දන්නේ නැහැ. හැබැයි මනස තුල ওই පියවරවල් ටික ශනිකව ක්‍රියාත්මක වෙනවා. එච්චරට අපේ මනස යාන්ත්‍රිකයි ස්වයංක්‍රීයයි නමුත් හිතනයි හැම එකක් තුළම චේතනා තියෙනවා චේතනා නැත්තේ ඉතින් අපිටම ලොකු ලොකු සතෙකුට වෙඩි තියෙන කෙනෙක් වෙඩි තියනවා කියන්නේ එතකොට පේනවා චේතනා තියෙනවා ඒකට ඕනේ තුවක්කුව ඊට ඕනේ මූණිස්සන් ඒකට ගන්න ඕනේ ඉලක්කය පොතෙන්ටද ඉලක්කය ඒක ඔක්කොම බොහොම පියවරෙන් පියවර කරන හැටි පේනවා හැබැයි අර වතුරෙක් ඇවිල්ලා කනකොට ඒ ගහන එක අපිට පේන්නේ ඔය පියවරෙන් කියලා. මොකද ඒක ඒක දැන් සැලසුම් කරලා හිතේ ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ. දැන් ආ හිතන්න දෙයක් නැහැ. ඒ ඒ ප්‍රෝග්‍රෑම් එක ඒ ක්‍රියාවලිය පියවරෙන් පියවර ශනිකව සිද්ධ වෙනවා. වේදනාව දැනෙනවා මෙහෙන් පාරක් වදිනවා. හැබැයි චේතනාව තියෙනවා. දැන් එතනින් පටන්ගෙන කල්යාණ මිත්‍රවරුනි අපි දිගටම දිගටම දිගටම මේ චේතනාව විසින් ඕනෑකම විසින් තමයි ජීවිතේ තල්ලු කරගෙන ආවේ. ඇදගෙන ආවේ ජීවිතේ කියන්නේ දුම්රිය මැදිරියක් නම් ඒ එන්ජින් එක තමයි චේතනාව ඕනෑකම. දැන් එතකොට කෙනෙකුට අහන්න පුළුවන් මේ අපිට මේ දැන් ඕනේ දේවල් නෙමෙයිනේ වෙන්නේ. අපි කැමති දේවල් නෙමෙයිනේ වෙන්නේ. අපි කැමති ප්‍රාර්ථනා කරන, ආශා කරන, බලාපොරොත්තු වෙන ඒව එකක්වත් වෙන්නේ නැහැ. ඔව්. ඒකට හේතු තියෙන එක හේතුවක් තමයි මේ අර කලින් කීවා යමක් සිද්ධ වෙන්න එකම හේතුවක් නෙමෙයි තියෙන්නේ. අපිට පාලනය කරන්න බැරි, අපිට අතගහන්න බැරි අපේ පාලනයෙන් තොර බාහිර හේතු අනිවාර්ය සාධක බලපානවා යමක් වෙන්න. ගහක මලක් පිපෙන්න, ගෙඩියක් හැදෙන්න, වහින්න, පායන්න, ලෙඩ හැදෙන්න, ඇඟේ ලෙඩ හැදෙන්න බාහිර දේශගුණය බලපානවා. වහින කාලෙට, සීතල කාලෙට පීනස් දෙන්න පුළුවන්, පෙම්බිරිස්සාව හැදෙන්න පුළුවන්. ඒක ඒක ඒ බාහිර හේතු. ඉතින් අපි ප්‍රාර්ථනා කරේ නෑ ලෙඩ හැදෙන්න පෙම්බිරිස්සාව හදාගන්න. හැබැයි බාහිර හේතු බලපානවා ජීවිතේට. දැන් ගුරුත්වාකර්ෂණයේ විසින් ඇදගෙන යන්නේ ගංගාව පහළට. නමුත් ඒ ඒ එහෙම එකෙල්ලේ පහළට යන්නේ නැහැ. මොකද යුරේ ලොකු ගලක් තිබ්බොත් දැන් පස්නම් හොදගෙන යයි කඩාගෙන. නමුත් ලොකු ගල් පරසයක් තිබුණොත් එතනින් ගඟට සිද්ධ වෙනවා හැරිලා යන්න. ඉතින් වැඩිලා හැප්පිලා හැරිලා යනවා. ඒ වගේ. ඒක එක හේතුවක්. දෙවෙනි කාරණේ තමයි මේක ඉතාම රසවත් කාරණයක්. අපිට ඕනේ මොනවද කියලා අපිම දන්නේ නැහැ. හරියට හරියට අහලා බලන්න මොකක්ද Tamanට ඕනේ. දැන් කවුරු හරි අපි දැන් කතන්දරවල අහලා තියෙනවා හිටපු ගමන් එක්කෝ ඒ පරණ පහනක් හම්බෙලා ඒක පොලිස් කර කර ඉන්නකොට නැත්තම් බෝතලයක් මූලිය ඇරියාම අර ඒක ඇතුළේ ඉර වෙලා හිටිය භූතයෙක් ගිහිල්ලා කොහොම හරි හිටපු ගමන් කවුරු හරි පහළ වෙලා කියනවා ඔබ ඔබට මම වරයක් දෙන්නම් ඔබ කැමති ඕනෑම දෙයක් ඕනම දෙයක් ඉල්ලන්න මන් දෙන්නම්. දැන් එහෙම ඇහුවොත් හිතන්න අපෙන් එහෙම ඇහුවා කවුරු හරි. කවුරු හරි එහෙම කැමති ඕනම දෙයක් දෙන්න පුළුවන් කෙනෙක් අපෙන් ඇහුවා මොනවද ඔබට අවශ්‍ය? හිතලා මතලා ඉල්ලන්න එක දෙයක් මොකක් හරි ඒ දේ දෙන්න. මොනවද ඔබට වඩා අවශ්‍ය? මොනවද? මොනවද ඉල්ලන්නේ? මහා අවුලට වැටෙනවා. දැන් එහෙම කියපු ගමන් දැන් ඕන එකක් ලැබෙනවා නම්, කියපු දේ ලැබෙනවා නම්, හිතපු දේ ලැබෙනවා නම් මේක දිව්‍යමය අවස්ථාවක්. ඉතින් දිව්‍යමය අවස්ථාව කියන්නේ දිව්‍ය ලෝකෙනේ දැන් සිතූ පැතූ දේ ලැබෙනවා කියන්නේ ඔය ඒ චින්තාමානික්‍ය හරි මොකක් හරි නිසා ඉතින් දැන් එහෙම අවස්ථාවක් දැන් අපි බලාගෙන ඉන්නවා එහෙම දෙයක් වෙනකල්. ඒ නිසානේ අපි හිතනවා මේ විභාගය සමත් වුණොත් ඔක්කොම හරි. ජොබ් එකක් හම්බුනොත් ඔක්කොම හරි. ඉතින් බලාපොරොත්තු වෙන ඉදිරි විභාගෙන් පාස් වෙනවා. එතකොට හරි. හරි තමයි ඔක්කොම හරියන්නේ. ඔක්කොම හරියන්නේ හරියනවා ඔක්කොම නෙමෙයි. ඊළඟට ඒ ප්‍රතිඵල අනුව ඒ සුදුසුකම් අනුව අපේ සාහවල හැකියාව ලැබෙන්න ඕනේ. ඉතින් එහෙම ලැබුණා කියන්නේ ඒක තමයි දැන් නම් ඔක්කොම හරි. ඒ මේක මම මොකටද කියලා ඔක්කොම හරියන්නේ. හරියනවා කොටසක්. හරි නොවන මහා කොටසක් ඉතුරු වෙනවා. ඔක්කොම හරියන්නේ දැන් ඊළඟට අපි බලාපොරොත්තු වෙන විදිහේම ඒ 100ට 100ක් මේ විදිහටම ගැලපෙන කෙනෙක් එක්ක විවාහ වෙන්න ලැබෙනවා. ඉතින් අපි හිතනවා එහෙම විවාහ වෙන්න ලැබුණොත් ඔක්කොම හරියනවා. මං හිතන විදිහටම ඒ විදිහෙම කෙනෙක්. ඒ විදිහෙම කෙනෙක් ලැබුණා කියන්නේ ඉතින් අපි හිතන ඔක්කොම හරිද? අනිත් අය කියන දැන් ඔක්කොම හරි. නෑ ඔක්කොම හරි නෑ. හරියයි ඉතින් කොටසක්. ඒ බොහොම සල්ප කොටසක් හරි. හරි නොවන මහා කොටසක් ඉතුරු වෙනවා. ඒ ඔය එකකින්වත් ඔක්කොම හරියන්නේ නෑ. ඉතින් අපේ හැම එකක් ගැනම හිතන්නේ අර පැලදින්ගේ පුදුම පහන වගේ අර බුරුලෙක් දෙන වර වගේ ඉතින් දැන් හිතන්න එක මොහොතකට බුරුලෙක් හරි දෙවි කෙනෙක් හරි පහල වෙලා කියනවා හිතල මල මතල ඉල්ලන්න යමක් ඒ දේ ලැබෙනවා දැන් මොකක්ද මොකක්ද අපි ඉල්ලන්නේ දැන් බලන්න අපි පටලැවෙන අවුල ජීවිතේ මෙතෙක් කාලයක් නොතිබුණු අවුලක අපි පටලැවෙනවා. ওই ප්‍රශ්නේ ඇත්තටම කෙනෙක් ඇහුවොත් ඒ හැකියාව කියන කෙනෙක් ඇහුවොත් අපි පටලැවෙනවා මහා අවුලක. බලන්න අපේ හිතේ තියෙන ඕනකන් ටික පොරතක පොරතක හරියට හරියට මේ අවුරුදු ගාණක් පිර කරලා තිබිච්ච සත්ව ගාලක දොරටු ඇරියාම මේ සත්තු ටික ඔක්කොම එළියට යන්න පිර වෙලා pore කනවා වගේ මෙතෙක් කාලයක් සංසාරේ ජීවිතේ පුරාම ඉටු කර ගන්නට බැරුව තිබිච්ච ඕනෑකම් ඔක්කොම ටික සාන්ද්‍ර වෙලා සාන්ද්‍ර වෙලා එනවා ඉතින් එන්න බෑ හිර වෙනවනේ සත්තු ටික ඔක්කොම අර කුංචි ගේට් එකේ හිර වෙනවා අන්න ඒ தත්ත්වෙට මනසපත් වෙනවා. ඉතින් අරකද ඉල්ලන්නේ මේකද වාහනයක්ද උසස් වීමක්ද නිරෝගීකමද සංචාරයක්ද මොකක්ද ඉල්ලන්නේ? හිතාගන්න බැහැ. දැන් මේකෙන් පේන කාරණයක් තමයි අපේ හිතේ තියෙන ඕනෑකම් අපිම දන්නේ නැහැ. අපිට මොනවද ඕනේ කියන එක අපි දන්නේ නැහැ. මහා ගොඩක් වෙන මේකෙන් මොකද්ද තෝරගන්නේ? මොකක් තෝරගත්තොත් ඔක්කොම හරියන්නේ. මේකයි අපිට තියෙන ප්‍රශ්නේ. ඔක්කොම හරියන්නේ මොකක් තෝරගත්තොත්. ඉතින් හැම එකේම වාසිත් තියෙනවා අවාසිත් තියෙනවා. දැන් මේකයි තියෙන ප්‍රශ්නේ. මේක තෝරගත්තොත් ඒක පැත්ත. තව මොකක් ප්‍රශ්නේ ඉතුරු වෙලා. එක ප්‍රශ්නයක් විසඳේ. අල්ලි කියන්නේ අපි තන මහා ධනවතෙක් වෙන්නේ. ඒ කිව්වහම ඉතින් ඒකෙන් මුදල් ලැබෙයි. හැබැයි මුදල් වලින් විසඳන්න බැරි ප්‍රශ්න ගොඩක් ඉතුරු වෙනවා. ඒව විසඳෙන්නේ නැහැ. එතකොට මේ අපිම තේරුම් නොගත්ත අපම වටහා නොගත්ත ඕනෑකම් අපේ මනස තුල හැම මොහොතකම හැම මොහොතකම අර ගිනි කන්දක් වගේ උතුරමින් පිටාර ගලනවා. එතකොට ඒවට අනුව තමයි අපි ජීවත් වෙන්නේ. අපි මේ ඇවිල්ලා තියෙන. දැන් අද මේ ඉන්න තත්ත්වෙට අපි කැමති නැති වෙන්න පුළුවන්. අප කවුරුවත් මේ අද ඉන්න තත්ත්වෙට කැමති නැහැ. කැමති නැත්නම් ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඇයි මම අකමැති ස්ටෙප් එකේ ඉන්න බලාපොරොත්තු වෙන්නේ? නෑ මම අද මෙහෙම ඉන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. හැබැයි දවසක මට හිතුණා මේ தත්ත්වය හොඳයි කියලා. මේ අපි මේක තමයි ආශාවේ ස්වභාවය. ඒ ආශා කරන දේ ඈතින් තියනකල් අපිට ඒක ලස්සනයි හොඳයි. ඒ ඕනකම යථාර්ථයක් වෙලා නැත්නම් ඕනෑකම හීන ලෝකේ නම් පවතින්නේ තාම ඒ හීනේ හරි ලස්සනයි. ඒ හැබෑ නොවුණු හීනය අති සුන්දරයි. ඕනම දෙයක් ගැන ඕනම දෙයක් ගැන හැබෑ නොවුණු සිහිනය సౌందර්යයි. ලස්සනයි රසවත්. එය సౌందර්ය ප්‍රවාහයක්. හැබෑ නොවුණු හීනේ ඕනම දෙයක් ගැන හිතෝන පැලේක පිපෙන මලක් ගැන ගෙමිදුල ගැන, හදන ගේ ගැන, ඇඳුමක් ගැන, ගමනක් ගැන, රැකියාව ගැන ඕනම දෙයක් ගැන හිතේ දීනයක් විදිහට තියෙන ආශාව හරි ලස්සනයි. ඒකේ කිසි වැරැද්දක් නැහැ. මොනවත්ම වැරැද්දක් පේන්නේ මොනවත්ම ඒකේ දුකක් පේන්නේ එකම දුක ඒක ඉටු කරගන්න බැරි වෙයි කියන මේ හීනය හැබෑ කරගන්නට බැරි වෙයි කියන ප්‍රශ්නේ ඇරෙත් වෙන කිසිම ප්‍රශ්නයක් වෙන්නේ. ඔක්කොම හරියන තීනයක් විදියට තමයි පේන්නේ හැම ආසාවක්. ඉතින් ආසාව ඇති වෙච්ච මොහොතේ පවතින අපි ඉන්න තත්ත්වය අනුවයි අපිට එහෙම හිතෙන්නේ. මොකද ඒ දේ නෑනේ මට. ඒ දේ මට නැති හින්දා මට හිතෙනවා ඒ දේ ලැබුණොත් ඔක්කොම හරි. මේ අද ඉන්න තත්ත්වය අනුවයි මේ හීනේ අපි හදාගන්නේ මේ ඕනකම හදාගන්නේ. හැබැයි ඕනකම හදාගත්ත මොහොතේම ඒ හීනේ හැබෑවෙන්නේ ඒකට කාලයක් යනවා. ඒ බීජේ හිටෙවුවාම ඒක දළු දාලා කොළ හැදිලා මල් පිපෙන්න කාලයක් යනවා. අන්න ඒ දවස වෙනකොට ඒ මලට අපේ ආශාවක් නැති වෙන්න පුළුවන්. දැන් අපි මේ පැලේ කොහේ හරි තියනවා මල් පිටලා තියනවා දැකලා ලොකු ආශාවකින් තමයි අතු කැලලක් අරගෙන ආවේ. ලොකු ආශාවකින් ඒක නැත්තම් ජීවත් වෙලා වැඩක් නැහැ වගේ කොහොම හරි අතු කැල්ලක් ගෙනල්ලා දැන් පරිස්සමින් හිටවලා ඒක රැක බලාගෙන වතුර දාලා පෝර දාලා කවුරු හරි ගෙනියයිද කියලා බයෙන් ඒක රැකගෙන පරිස්සම් කරලා මුර කාර්යයක රස්සාවක් කළා ඔක්කොම කරලා දැන් ඔන්න මාස ගානක් ගිහිලා මලක් පිපෙන දවසක් එනවනේ ඒ දවස වෙනකලු අර ආසාව ඒ විදිහටම අපේ හිතේ තියෙන්නේ ඒක අඩු වෙලා ගිහිල්ලා දැන් මේ ආසාව වෙන දෙයකට හැරිලා දැන් අපිට වැඩක් නැහැ මේකේ මලක් පිපුණත් එකයි නැතත් එකයි. අන්නේ ආසාව නැති වෙච්ච දවසක මේකේ මලක් පිපෙනවා. මල් පොකුරක් පිපෙනවා. දැන් දැන් අපිට ඒකෙන් සතුටක් නැහැ. දැන් අපිට ඕනෙත් නැහැ, අපි දන්නේත් නැහැ, අපි බලන්නේත් නැහැ. ඉතින් එතකල් අපි පරිස්සම් කරා. ඊට පස්සේ කවුරු හරි ඇවිල්ලා අතු කෑල්ලා කිල්ලෝ, තතු කෑල්ලා නෙමෙයි ඕන්නම් පැලේම ගෙනියන්න කියලා අපි කියනවා. එපා වෙලා දැන්. ඒ වෙනකොට ඇති වෙලා තියෙන්නේ වෙන ඕනෙකම. ඊට වඩා වෙනස් ඕනෙකම. එතකොට මේක මහා උගුලක් මිත්‍රවරුනි. මොකද්ද උගුල? මේ අද අපි කන්නේ අද අප භුක්ති විඳින්නේ අද උයපු කෑමක් නෙමෙයි. මේ අද කන කෑම කණ්ඩ ඕනේ. අනුභව කරන්න ඕනේ. රස විඳින්න ඕනේ කියලා තීරණය කළේ මීට මාස ගානකට කලින් අවුරුදු ගානකට කලින් සමහර විට ආත්ම ගානකට කලින් වෙන්න පුළුවන්. ඉතින් එදා ඉඳලා අපි අමුද්‍රව්‍ය එකතු කරලා මේක එවුවා. හැබැයි අද තමයි කන්න ලැබුණේ. ඉතින් අද කනකොට මේක පිළුණු වෙලා. මීට වැඩිය අලුත් කෑම ඇවිල්ලා. අද බඩගින්නක් නෑ මට දැන්. ඉතින් බඩගින්නකුත් නැත්නම් මීට වැඩිය රසවත් අලුත් ආහාර වර්ගක් තියෙනවා නම් තේන්න වෙලඳ පොලේ උයපු කෑම පිළුණු වෙලා නම් දැන් මේ ඒ පිළුණු වෙච්ච කෑම අපිට දුකක්. දැන් මේක තමයි සංසාරේ ස්වභාවය ආශාව එවලෙම ඉතු වෙන්නේ නැහැ. එවලෙම ඉතු වෙනවා නම් හරි. කල් යනවා. හැබැයි කල් ගිහිල්ලා හරි අපි ආශා කරන දේවල් අපට ලැබෙනවා. ඒකයි මේකේ තියෙන භයානකකම ආසා කරන දේ එවලෙම ලැබෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. එවලෙම ලැබෙනවා නම් ඒක එවලෙම ප්‍රතිඵල විඳලා එවලෙම මේ සතුට විඳලා ඉවර කරන්න. නමුත් ඒක ලැබෙන්නේ දවසක එපා වුණා. එපා වුණාමත් නෙමෙයි එහෙම ආශාවක් අපේ හිතේ තිබ්බද කියලාවත් අපිට මතක නැති දවසක ඔන්න ලැබෙනවා. මේ ආශාව විසින් සැපල් කරන ලියුම් ආපහු අපිට ලැබෙන්නේ එහෙම ලිපියක් අපි තැපැල් කරාද කියලාවත් අමතක වෙච්ච දවස. එතකොට ඒක අපිට දුකක්. අපිම දන්නේ ඇයි අපිට මෙහෙම වෙන්නේ. මේකයි කර්මයේ ස්වභාවය. දැන් අපි කර්මයේ සහ ඵලයේ ගැන කතා කරනකොට සමහර විට අපි මේ විඳින්නේ අතීත කර්මයක ඵලයක්. මේ හැම දෙයක්ම ජීවිතේ. එහෙම වෙන්න පුළුවන්. අපි දවසක ප්‍රාර්ථනා කළ විදිහට තමයි අද අපි මේ ඉන්නේ. හැබැයි අද අද අපිට මේ විදිහට ඉන්න ඕනේ කමක් නැහැ. ඕනේ කමක් නැති වුණාට අපි දවසක මෙහෙම ඉන්න ඕනේ කියලා හිතපු නිසායි මෙහෙම ඉන්න වෙලා තියෙන්නේ. අන්න ඒකෙන් අපිට ගැලවෙන්න අමාරුයි. මේ චේතනාව මේ ඕනකම විසින් අපිව ඇදගෙන යනවා ඒ ඕනකම ඕන දේ ලැබෙන තාක්කල් ඉතින් කොච්චර ඕනෙකම් තියනවද? ඒ හැම ඕනෙකමක්ම ඉෂ්ට වෙනකල් අපිට මේ සංසාරේ ඉඳ වෙනවා. ඒ නිසායි මේ සංසාරේ දිගයි කියන්නේ. ඒ නිසායි මේ සංසාරේ කෙලවරක් තේන්නේ කියන්නේ. ඇයි අපි ඕනෙකම් වල කෙලවරක් නැත්නම්? ආශාවන්ගේ නැත්නම් නිමාවක්. ඒ ආශාව විසින් ප්‍රක්ෂේපණය කරන මවන ජීවිතයේ තියෙයිද නිමාවක්. එතකොට ජීවිතයේ මේ දුකේ සංසාරයේ කෙලවරක් දකින්නට ඕන නම් මේ සංසාරය නිර්මාණය කරන මේ ආශාවේ කෙලවරක් අපි දකින්නට ඕන. ඉතින් එහෙම නැතුව මේ අගින් නවත්තන්න බෑ. දැන් අපි <coughs> එකින් එක එකින් එක කෙලවරක් නැතුව හොඳයි හොඳයි හොඳයි කියලා හිතන. මේක හොඳයි අරක හොඳයි ඊටත් වැඩිය ඊළඟ එක හොඳයි හැම දෙයක් ගැන. අතන එහෙම හිතමින් මේ හිතන දේ පින්වත්නි මේ සිටිවිලි කියන ඒවා හරි බලවත්. දැන් දැන් ඔය දහමේ තියෙනවා මේ 이르දි ප්‍රාතිහාර්ය කියලා කොටසක්. ඒ කියන්නේ ඒ ඉර්ධි මත් ඇත්තෝ ඒ බලයේ තියෙන ඇත්තෝ හිතන දේ වෙනවා. ඒ ධානලාභිහි ඒ ඉර්ධි ප්‍රාතිහාර්ය බලයේ තියෙන ඒ නුවණ තියෙන ඇත්තෝ හිතන දේ වෙනවා. බලන්න හිත කොච්චර බලවත්ද කියලා. හිතන දේ වෙනවා. මොනවත් කරන්න ඕනේ නැහැ. දැන් අපිට නම් අපි හිතමු අපිට බසකුයි පොල් සම්බෝලකුයි කන්න හිතුණා කියලා. එතකොට අපි දැන් ඒක උයන්නේ නැහැ. හාල් ටික කරලා ඒක ලිපේ තියලා ලුණු දාලා ඊළඟට පොල් දාලා අඹරලා ඒක කරන්නේ. හැබැයි ඒ වෙන්නේ හිතපු නිසා. මේ ඒ ඕනකම තියෙන නිසානේ ওই ටික හරි කරලා අපි බසකුයි පොල් සම්බෝලකුයි කන්නේ. ඕනකම තියෙන නිසා ඕනකම විසින් තමයි මේ බතයි පොල් සම්බෝලේ හැදුවේ. හැබැයි ඒක අපිට මහන්සි වෙන්න උනා. මොකද අපේ ඕනකම ඒ සිත දුර්වලයි. දැන් අර ඉර්ධි ප්‍රාතිහාරය පාන්න පුළුවන් කෙනෙකුට ප්‍රබල ඊට වැඩි ශක්තිමත් නිසා අර අර ක්‍රියාවලිය ඔක්කොම උඩින් ගිහිල්ලා මවන්න පුළුවන්. එහෙම කියනවා. ඉතින් එකම බැරි වුණත් මේ පිටිවිලි හරි ප්‍රබලයි. මේ ඒ උපරිම ප්‍රබල తත්වය ඒ මට්ටමට අපිටත් පුළුවන් මේ අපේ පිටිවිලි ප්‍රබල කරගන්න ඕනම කෙනෙකුට හැබැයි ඒ මට්ටමට ප්‍රබල නොවුනත් අපි කාගේ සිතිවිලි ප්‍රබලයි ඒ පහළ වෙනවද හිතේ ආශාවක් ඕනකමක් එය ඒ 100ට 100ක් නොවුනත් කිසියම් මට්ටමකින් ඉෂ්ට වෙනවා කිසියම් මට්ටමකින් කවදා හරි දැන් ඉන්ද්‍රප්‍රාතිහාරය වල තියෙන එවලෙම ඉෂ්ට වෙනවා දැන් අපේ එවලෙම ඉෂ්ට කරගන්න තරම් බලයක් නැහැ අපේ සිතිවිලි වලට ඒ මට්ටමින්ම හිතන විදිහටම බලයකුත් නැහැ. නමුත් කවදා හරි කොයි ප්‍රමාණයෙන් හරි අපි හිතන දේ වෙනවා. වෙන්න ඉඩ තියෙනවා. ඒක තමයි අපි කතා කරේ දිගටම මේ අපි ඉන්න තත්වයට වග කියන්නට ඕනේ අපේම හිත. වෙන කවුවත් නෙමෙයි වෙන බාහිර බලපෑමක් නෙමෙයි. තමන්ගේම හිත. මම අද මේ විදිහට ඉන්න ඕනේ කියලා දවසක අපි හිතලා තියෙන්න ඇති. හැබැයි එතෙන්ට එනකොට අපිට මතක නැහැ. ඒ හොඳයි කියපු ඒවා ටික ඔක්කොම නැති වෙලා ගිහින්. දැන් අපිට පේන්නේ වෙන හොඳක්. ඉතින් අපි මෙතන ඉඳගෙන ඒ තාම පහළ නොවුණු අලුත් හොඳ ජීවිතයක් පිළිබඳ කීන දකින්නවා. සැලසුම් හදනවා. දැන් මේ අපි හදාගත්ත සැලැස්මේ උඩ ඉඳගෙන ඒ හැබෑ වෙච්ච හීනේ උඩ ඉඳගෙන අලුත් හීනයක් හදනවා. ඒ හීනේ දවසක හැබෑ වෙනකොට ඒ හීනෙත් අපිට එපා වෙලා. එහෙම හීනයක් අපි හැදුවද කියලාවත් මතක මේකට තමයි සංසාර චක්‍රය කියලා කියන්නේ. මේක චක්‍රාකාරයි. චක්‍රයක් කියන්නේ මේ එකම රවුමක අපි මෙතෙන්ට වැඩි අතන හොඳයි එතෙන්ට ගියාම මෙතෙන්ට වැඩි ඊළඟ තැන හොඳයි ඔහොම ඔහොම මේකේ වැඩි තෝරා ගන්න නෑ දැන් හිතන්න අපි බුලත් පිට කඩේකට ගියොත් ගන්න තියෙන්නේ බුලත් පුවක් කුණු දුත්තර ඔය ಜಾති 3-4ක් විතරයි කඩල විකුණන කඩේකට ගියොත් කඩල වර්ග දෙක තුනක් ගන්න තියෙච්චරයි ඉතින් තෝරගන්න නෑ ඉච්චර. හැබැයි ඔය ග්‍රොසරි එකට ගිහිල්ලා බලන්න මහ ගොඩක් තෝරගන්න තියෙයි. ඉතින් අපි හිතනවා එතන තෝරගන්න දේවල් වැඩි. ඇත්ත සාපේක්ෂව බුලත් පිට කඩේකට වඩා කඩල කඩේකට වඩා සාමාන්‍ය ග්‍රොසරි එක තෝරාගන්න දේවල් වැඩි. හැබැයි එතන ටිකයි තියෙන සීමිතයි. බැලුවොත් ටිකයි තෝරාගන්න තියෙන. ඉතින් ඊට වැඩිය සුපිරි වෙලසලක ඊට වැඩිය තියෙනවා තෝරාගන්න. මහ එක එක ඩිපාර්ට්මන්ට් එක එක අංශ තියෙනවා. ඉතින් ඒක අපිට මහා හිතා ගන්න බෑ ඒකේ උනත් සීමිතයි. ওই මහ ගොඩක් නෑ තෝරගන්න. සාපේක්ෂ වශයෙන් එකකට වැඩි වුණාට අවසාන වශයෙන් සීමිතයි. සංසාරෙත් සීමිතයි මේ එකම දෙයක් අපිට මුළු සංසාරෙම පේන්නේ නැති නිසා මේ චක්‍රය සම්පූර්ණයෙන්ම පේන්නේ නැති නිසා අපිට පේන්නේ අපි ඉන්න තැනයි මිට කලින් හිටපු තැන ඊයේ දවස මතකයි අද මතකයි අද දන්නවා ඒ අනුව අපි සැලසුම් කරනවා ප්‍රාර්ථනා කරනවා හෙට දවස ගැන උච්චරයි ඊට එහානේ හෙට හෙට අද වුණාම ඊට පස්සේ ඊයේ මතක නෑ දැන් ඊයේ කියන එක අද වෙලා තියෙන්නේ අද හෙට වෙලා තියෙන්නේ ඉතින් ওই විදිහට යනවා ඉතින් අපි ආපහු ඊයේ කියන දවසට එනවා ඔහොම කැරකිලා ආවම අපිට මතක නෑ මේ අද වෙච්ච දවසක්. දවසක කවදා හරි අතීතේ මේක අද වුණා. අද කියන දවස වුණා කියන එක අපිට මතක නෑ. දැන් අපි කෑම જાති හදනවනේ. දැන් උදේට ඔන්න බත් වෙනවා. ඉතින් හැමදාම බත් වෙනකොට ඒකේ පාන්දින් ගෙදරින් අරගල උද්ඝෝෂණ ඉතින් ඔන්න එක දවසක කිරිපත් හදනවා. ඊළඟ දවසේ පාන් කනවා. ඊළඟ දවසේ ආස්ක ඉදිආස්ක ඉතින් ඔහොම ඔහොම පිට්ටු මුං ඇටටි ඔහොම හැදුවා කියන්නේ දැන් ඔය තියෙන ලංකාවේ කෑම වර්ග හැදුවා ඉන්දියාවේ ඒවා හැදුවා චීන හැදුවා ඉතා ඉතින් හදලා හදලා හදලා ආපහු ආපහු වෙනවා බස් වලට ආපහු බස් එතකොට බස් අලුත් වෙනවා මොකද ඊයේ ගෑවෙත් නෑ බස් ඊයා පෙරේද ඉන්දියාව ඊට කලින් දවසේ පිට්ටු ඊට කලින් කඩලා ඒතර අද අද හරි රහයි දැන් බස් අතහරිලා හරි. මේ චක්‍රයේ තමයි අපි හැමදේම කරකෙන්නේ. මේ ටික ඔක්කොම එළියේ ඉඳලා දැක්කොත් මේ ඊයේ කෑවේ පෙරේද ඊට කලින් ඔක්කොම මේක අමතක වෙන එකයි අවිද්‍යාව කියලා කියන. අවිද්‍යාව කියන්නේ මේ අමතක වෙනවා. අමතක වෙච්ච ගමන් දන්නේ මේ ආසන්නම ඊයේ අදයි ඒ තුලින් හෙට කොහොම වෙන්න ඕනේද කියන හිතේ තියෙන ආශාවයි විතරයි. එතකොට හැමදේම අලුත් වගේ. හැම බඩක්ම හැම කඩල ඇටයක්ම හැම ඉඩියක් ඒ ඔක්කොම අලුත්. හරි රහයි. ඉතින් මේ එකම සංස්කාරයේ රසව රස විඳින එකයි අපි කරන්නේ. මේකේ වැඩි තෝරා ගන්න දෙයක් නැහැ. මනුස්ස ලෝකේ අපි ආලා තියෙන විදිහට තිරිසන් ලෝකේ අනිත් අපාතුණයි දිව්‍ය ලෝකයි කරන්නේ. ඔය ටිකේ අපි කරකිනවා ඇති හැමදේම. අපිට ඉතින් හරි අලුත් හැම දෙයක්ම අලුත්. ඊයේත් අලුත්, අදත් අලුත්, හෙටත් අලුත්. ඉතින් ඕක කරකිලා යනකොට එපා වෙච්ච දේ ඕනේ වෙනවා. ඒකනේ ඇත්ත එපා වෙච්ච පොල් සම්බෝල ඕනේ. ඕනේ වෙච්ච කිරි හොදි එපා වෙනවා. මේක තමයි ස්වභාවය. තෝරා ගන්න ලොකු අසීමිත වට්ටෝරුවක් අපි කාටවත් නැහැ. සීමිතයි. එක දවසක ඕනි කියපු ඊළඟ දවසේ පා වෙනවා. එතකොට අර එපා වේ එපා වුණා කියන එක අපිට මතක නැහැ ලොකු රවුමක් කරකිලා පිටිය තැනට එනකොට දවසක් ගල් වඩුවේ මහා ආවේ ගල කඩමින් හිටියා හරි වෙහෙසයි ඉන්න බෑ මහන්සි ටිකක් අර කළු ගල උඩම නිදාගත්තා ඉතින් මේ කළු ගලක් උඩ නිදාගන්න එක ලේසි නෑ ඉතින් ඒ ඒ අතරින් ගියා රජ කෙනෙක්. රජුරු අශ්ව කරත්තක ගියේ අර සිනිඳු මේ තේද වලින් හදපු මේ කොට් එක ඔළුව තියාගෙන මේක දැක්කා. දැක්කාම හිතුණා මේ රජුරු කොච්චර මේ රජුරු කොච්චර සමීපෙන්ද කොච්චර සැපෙන්ද ඉන්නේ බලන්න මේ ඔළුව තියාගෙන ඉන්නේ. සිල් කොට් එක. විල්ලුද මම මම මේ කළු ගලක් උඩ රළු. අනේ මට මේ රජ්ජුරුවන්ට වගේ සිනිදු වේද කොට්ටේක ඔළුව තියාගන්න තියෙනවා කියලා හිතුණා. සිනිදු වේද කොට්ටේක ඔළුව තියාගෙන ඉන්න පුළුවන් රජ කෙනෙක් වෙනවා නම් මම. ඉතින් මේ සිතවිල්ල හැබෑ වුණා. අර අපි කලින් කිව්වා වගේ කවුරු හරි ඔය වරයක් දෙන්න පුළුවන් කෙනෙක් ඇවිල්ලා ඔබ හිතන දේ වෙනවා. දැන් මෙයා හැරෙනකොට රජ කෙනෙක්. සිනිදු අර විල්ලුද කොට්ටේක ඔළුව තියාගෙන ඒ සැප විඳින හරි සැපයි. දැන් කළු බල කරලු බවනේ හරි සැපයි. මෙහෙම ඉන්නවා. ඉන්නකොට හැබැයි හොඳටම හොඳටම අ අවුල් අවුව වැටිලා හොඳටම දැන්. රස්නේ මේකේ සැප දැනෙන්නෙත් නෑ දැන්. දැන් හිතන්න කළු ගලක් උඩ ඔලුව තියන් ඉන්නවට වැඩිය හොඳ කොට්ටේ කොළු තියන් ඉන්න එක සැපයි. හැබැයි මහා අවුවක නම් ඉන්නේ මත් දහනේ, ග්‍රීස්මේ, දාඩිය. අර සැප දැනෙන්නේ නෑ නේද? සැප නෑ දැන් දුකයි. ඉතින් බැලුවා මේ රාජ්‍යරුවන්ට වැඩි කොච්චර බලවත්ද මේ ඉර අනේ මට ඉර සූර්යයා වෙන්න තියෙනවා ඉතින් හිතුවාම ආයෙත් ඇවිල්ලා ඔන්න සූර්යයා කළා. දැන් මම සූර්යයා. දැන් මුළු ලෝකෙම පුච්චනවා. පුච්චනවා. ඒක තමයි මේ බලය කියන එකේ ස්වභාවය. මේ හැම එකකින්ම අපි හොයන්නේ මම බලවත් කරගන්න. පුච්චනවා දිගට හරහට ගොයන් පුච්චනවා තනබල පුච්චනවා මුළු ලෝකෙම පුච්චලා දානවා. හරි සතුටුයි. අර කළු ගලක් උඩ නිදාගත්තට වැඩිය අර සිනිදු තේද සයනයක නිදාගත්තට වැඩිය දැන් හරි සතුටුයි. හැබැයි මෙහෙම පුච්චන්න හම්බුනේ ටික වෙලාවක් ලොකු වලාකුලක් ඇවිල්ලා වැහුණ ඉර. දැන් දැන් ආපහු Tamange රත්නේ Tamanටම එනවා. අර වලාකුලේ හැප්පිලා Tamanටමයි දැන් රත්නේ. බැලුවද? ඉරටත් වැඩිය බලවත් මේ වලාකුල අනේ මට බලාකුලක් වෙන්න තියෙනවා. අන්න ඊළඟ මොහොතේ අර සිතිවිල්ල විසින් මෙයාව බලාකුලක් බවට පත් කරනවා. දැන් ඉර වහනවා බලාකුලෙන් කරන්නේ ඉර වහනවා. ඉර කොහෙද පායන්නේ ගිහිල්ලා වහනවා. මහල සතුටු වෙනවා. මම ඔබට වැඩිය ලොක්ෙක් කියලා. ඔහොම ඉන්නකොට ඉතින් ලොකු උලගක් හැමිලා මෙයාව ගහගෙන ගියා. ඉරෙන් අහකට ගහගෙන ගියා. ඉර එළිය වැටෙනවා දැන් නිදහසේ පොළවට. Tamanට ඕනේ තැන නෙමෙයි දැන් වලාකුළු තියෙන්නේ හිතපුවත් නැති තැනක. ඒ මොකද උනේ? උලඟේ හැටි ඔහොම තමයි. උලඟට පුළුවන් ඕනේ වලාකුළක් ගහගෙන යන්න. ආ එහෙනම් උලඟ බලවත් මේ වලාකුළට වැඩිය කියලා. දැන් මේ අපි අහපු කතාවක් පුංචි කාලේ නිදා ගන්න කලින් අපේ ආච්චිලා, සීයලා අම්මලා කියපු කතාව. උලඟ වුණා මට උලඟ වෙන්න පුළුවන් නම් දැන් උලඟ වෙලා හැම බලාකුලක්ම ඉන්න තැනින් අහකට තල්ලු කරලා හරි සතුටුයි ගුලකට කිසිම වලාකුලකට ඉන්න දෙන්නේ නැහැ ඒ වලාකුලට ඕනේ තැන. ඉතින් බැලුවා මොන බන්නකොට ඉතින් ඔක්කොම පුළුවන් ගස් කඩන්න පුළුවන්, ගෙවල් ගලවන්න පුළුවන්, වහලවල් මේ ගෙදර වහල් ගිහිල්ලා අනිත් ගෙදර උඩින් තියන්න පුළුවන් ගුලකට. හැබැයි බැලුවා මහා කළු ගලක් ඒක කවදාවත් කුලකින් පෙරලන්න බෑ. රසීගිරිය වගේ එකක් කුලකින් පෙරලන්න බෑ. හිතෙන් හිතන අයියෝ මේ කළු ගල කොච්චර බලවත්. දැන් මං කළු ගලක් වෙන්න ඕනේ. කළු ගලක් දැන් කළු ගල තියෙනවා විරාජමානව මොන සුලි සුලකටවත් කුණාටුවකටවත් පෙරලන්න බැරුව. එහෙම තියෙන කළු ගලට ගල් වර්ගයක් ඇවිල්ලා මිටියෙන් ගහලා කඩලා දානවා කුළු පිටින්. වැඩක් නැහැ. කළු ගල යටත් ගල් වඩුවට කලුගල් කඩන කෙනාට ඉතින් කලුගල හිතුවා මට ගල්වඩුවෙක් වෙන්න තියෙනවා නම් ආපහු අර ගල්වඩුව මේ චක්‍රය කරකැවිල ඇවිල්ලා හරි සන්තෝෂෙන් දැන් ආයෙ ගල් කඩන මුලින් ඒ සන්තෝෂෙ තිබුණ නැහැ ඉවර වෙලා දැන් තිබුණේ නමුත් දැන් ආපහු මේක කැරකිලාවට පස්සේ හරි සන්තෝෂෙන් අර කුළු ගෙඩියෙන් මේ ගල් කඩන මේක තමයි චක්‍රය මේක තමයි සංසාරය අපි මේ හැම එකක්ම කරන්නේ පළවෙනි සහ අවසාන වතාවට නෙමෙයි හැබැයි මතක නැති නිසා අලුත් එපා වෙච්ච දේවල් තමයි මේ නැවත නැවත අපි කරන්නේ ප්‍රාර්ථනා කරලා සැලසුම් කරලා අත්දකලා රස විඳලා එපා වෙලා පිළුණු වෙච්ච අත්දැකීම් තමයි අපි මේ නැවත නැවත සංසාරේ ජීවිතේ විඳින්නේ මහන්සි වෙලා මේක ඈත් මේ චක්‍රයෙන් එළියට ඇවිල්ලා බැලුවොත් තමයි මේ ස්වභාවය පේන්නේ. ඔය චක්‍රයේ එක එක තැනක් වෙලා බැලුවොත් දෙන්නේ ඊට කලින් දෙයි දැන් ඉන්න තත්වයයි Tamanට ඕනේ තැනයි විතරයි යන්නේ. ඉතින් මේ මෑත අතීතයේ අත්දකින වර්තමානයේ ආසන්නම අනාගත සිහිනයයි විතරක් දකිමින් යන ගමන වෙනුවට මේ සමස්ත ජීවිත ගමන දිහාම අපි භාවනාවේදී බලනවා ඈත් වෙලා එළියට ඇවිල්ලා ඒ නිසා පළවෙනි කාරණය තමයි අප කලින් කිව්වා වගේ මේ ඕනෑකමයි මේ දේවල් කරන්නේ අපි නෙමෙයි මම නෙමෙයි ඕනෑකමයි කියන්නේ ඒ එහෙම අපිට දකින්න පුළුවන් නම් ඕනෑකමටයි මේ දේවල් වෙන්නේ මට ඕනේ හින්දා නෙමෙයි ඕනෑකමට ඕනේ නිසා චේතනාවට ඕනේ නිසා අවශ්‍යතා සංහාවට ඕනේ නිසා අන්නේ ඈත් වීම ඊටාම වටිනවා ඒ ඈත් වීම තුල මේ සිද්ධිය සමස්තය දකින්නට සමස්තය දකින්නට අවශ්‍ය ඒ අවකාශය ලැබෙනවා හිතේ ඇතිවෙන ඕනකම් චේතනා චේතනා විදිහට බලන්න පුළුවන් නම් මගේ කරගන්න නැතුව භාවනාව කියන්නේ විදර්ශනාව කියන්නේ ඒ සිටිවිලි සිටිවිලි විදිහට දකින්න එක මගේ සිටිවිලි කියලා අල්ලාගෙන මම කරගෙන ඒ සිටිවිලි මට ආවේශ කරගෙන ඒ සිටිවිලි වල ඕනෑකාකම් ඉෂ්ට කරගන්නට මම ආවේශයෙන් දඟලනවා වෙනුවට අපි අපේම හිත සිටිවිලි දිහා සිහියෙන් අවධානයෙන් මගේ කරගන්න නැතුව ඒව හරි කියන්නෙත් නැතුව වැරදි කියන්නෙත් නැතුව ඇති වෙන ඇති වෙන මොහොතේ දකින්නට ඕනේ. ඒ වගේම මේ අත්දකින වර්තමානයක් අපේ අතීතයේ ප්‍රක්ෂේපණයක් කියන එක මතක් කරගත්තොත් තේරෙයි අපි කවදා හරි දවසක මෙහෙම ඉඳ ආස කළා කියන එක. අද අමතක ඇති. අද අපිට ඕන නැතුව ඇති. නමුත් අතීතයේ දවසක අපි ආසා කරන්න ඇති, ප්‍රාර්ථනා කරන්න ඇති, සැලසුම් කරන්න ඇති මේ විදිහට ඉන්න. මේ කාරණා දෙක තේරුම් ගන්න ගන්න මේ සංසාර චක්‍රය අර ගල් වඩුවකින් පටන්ගෙන රජ කෙනෙක් වෙලා සූර්යයා වෙලා වලාකුල් වෙලා මේඝය වෙලා මහා ගල් පර්වතයක් වෙලා නැවතත් ගල් වතුරෙක් බවට පත් වෙන මේ චක්‍රය සමස්තයේ විනිවිද දැකලා එක්තරා කලකිරීමක් ඇති කරගන්නට පුළුවන් මේ යන ජීවිත ගමන ගැන. අන්න ඕනෑකම වෙනුවට කලකිරීම. කලකිරීම කියන්නේ එපා වීම නෙමෙයි මේකනේ හැමදෑම වෙන්නේ කියලා ඇති වෙන අර ඕනෑකමේ සිටී යෑම. ඒකයි කලකිරීම කියන්නේ. මේ කලකිරීමට පුළුවන් මේ ගමන නවත්තන්න. ඒ නිසා මේ නිබ්බිදා කියන එක මේ කලකිරීම කියන එක ඊටාම වැදගත් ධර්මතාවයක් භාවනාවේදී. අපි ඒ ගැන ලබන සතියේ කතා කරමු. දැන් අපි ටික වෙලාවක් පුහුණු වෙමු අපේම හිතවිලි වල තියෙන ඕනෑකම් නිරීක්ෂණය කරන්න.